ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ඔබේ ජීවිතය කුරුල්ල කුසේ පියාඹයි. පියාඹා අහසේ නොපෙනී යයි. වරක් පිබිදුණු පුෂ්පය මැලවී යන්නේ සදහටමයි. එම පුෂ්පයම නැවත පිබිදෙන්නේ නැත. පර්සියානු ගණිතඥ විද්‍යාඥ දාර්ශනික කිවියර ඔමර් ඛයිම් විසින් පවසන ලද අදහසක් ඒ 1000 48 සිට 1131 දක්වා මේ ක්‍රිස්තු වර්ෂ ඔමර් කයියාම් කවියා ජීවත් වුණේ රුබයියාත් නම් වූ පොත තමයි ලෝකයේ ප්‍රසිද්ධ වූයේ රුබයියාත් පොත මේ කවි පොත ජී.බී. සේනානායක මඩවලස් රත්නායකයන් පරිවර්තනය කොට තිබෙනවා දෙසරයක්ම මහගම සේකර කවියාද ඔමර් කයියාම්ගේ ඇතැම් කවි පරිවර්තනය කොට තිබෙනවා. ජීවිතය පිළිබඳ එක්තරා දෘෂ්ටියක් හෙළු ඔහු මේ කියමනින් උපවත්වන අදහසක් අප කරා ගෙන එනවා. මෙය උපුටා ගත්තේ ලාල් හේවා පතිරණ ලේඛකයාගේ විද්වත් කියමන් පොතින්. එම අදහස සමග ඉරිදා සංග්‍රහය ආරම්භ කරන්නේ කාලයකට පෙර ආචාර්ය අජන්තා රණසිංහ විසින් ලියන ලද ගීතයක් අපිට රස විඳින්නට අවස්ථාව උදා කර ගන්නටයි. මේ ගීතයේ සංගීත නිර්මාණකරුවා ආචාර්ය ප්‍රේමසිරි කේමදාස. ගීතය ප්‍රේමය පිළිබඳවයි. ප්‍රේමය බිඳ වැටුණු කල වෛර කරන්නේද? නැතිනම් මෛත්‍රී කරුණාවෙන් ආශිර්වාද කරමින් අපි අපේ කටයුතු කරන්නේද? ප්‍රශ්නයක් කුතුහලයක් ආචාර්ය අමරදේවයන් විසින් මේ මනරම් කවිය ගීතය ගැයූ හැටි මට මතකයි මේ ගීතය අතිශය ජනකාන්ත වූ ගීතයක් Thank you. එක සිත පෙම් පොකුරු පියුම් ඔබේ අයට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටු පායන මගේ සොඳුරු ලඳුනේ මගේ සොඳුරු කඳුබිම් රැතන් යාලේ හිත සික්කර බිම ඉක්කිදිනා සඳ ආදර සැනේ සිත පෙම් පොකුරු කියුම් ඔබේ පයත පොඩි විකසිත පෙම් බකුළු පිය ඔබේ පයට පොඩි වී ගියාද පතිකුලයට හද මට පිටු පායන මගේ සොඳුරු නඳුනේ ಭಾರತයේ චමත්කාරය විඳ ගන්නට ಭಾರತೀಯ සංගීතයට මදක් සමන් යොමු කරමු. ප්‍රියංගා සිරිවර්ධන මෙනෙවිය විසින් අදහස පරිවර්තනය කර දුන්නේ මෙහිමයි. මෙය චිත්‍රපට ගීතයක්. චිත්‍රපටය සංගම් 1900 1964 දී තමයි තිරගත වූයේ. ලංකාවෙත් අසීමිත ජනාදරය ලැබමින් මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වූ හැටි මට මතකයි අප කුඩා කාලේ. ගීතය ගයන්නේ මුකේෂ් නම් වූ ගායන ශිල්පියා විසින්. ශෛලේන්ද්‍ර සිං විසින් රචනා කරන ලද මේ ගීතය ශංකර් ජයකිෂන් සංගීතඥයාගේ නිර්මාණයක්. මගේ මිතුරා තව දුරටත් මිතුරෙක් නොවේ. මගේ ආදරය තව දුරටත් ආදරයක් නොවේ. ජීවිතය මට ඔබ ගැන ඇති විශ්වාසය නැති වී ඇත. මේ මුකේෂ්ගේ ගායනය पलको पुम न थी लक्ष्मी प्रात Kumar. मेरे तो हो जो मुस्कुरा के रह गए जहर जब सुई गड़ी वो मेरे न සක්‍රීය ජීවිතයේ වැදගත්ම කාර්යයක් ඉටු කර ගැනීමට කෙනෙකු මාන බලන විට හේ ප්‍රමාද වැඩි විය හැකිය. බ්‍රිතාන්‍යයේ රහස් පරීක්ෂක කතා ලියූ ජනකාන්ත ලේඛිකාවක් ඇගතා ක්‍රිස්ටි 1890 ඉපදිලා 1976 දී ඇය මිය පරලොව ගියා. ඇගේ ඒ අදහස මට සිහිපත් වුනේ ලෝෂන් බුලත් සිංහල රචකයා විසින් ගුවන් විදුලියේ විශිෂ්ට ශ්‍රේණියේ සරල ගී වැඩසටහනකට නන්දා මාලනියට ලියා දුන් ගීතයක් මතක් වූ නිසායි මේ ගීතය සංගීතවත් කළේ තනු නිර්මාණයෙන් අලංකාර ගීයක් බවට පත් කළේ විශාරද පී ඩන්ස්ටන් ද සිල්වා බිලිඳුකම මාතෘත්වය ධාරක ප්‍රේමය තාරුණ්‍යයේ ආලෝලනය මේ විශාරද නන්දා මාලනී Thank you. දනීදු පිපුණු මලේරු මල දනීදු මල කිදුවේ නුඹ හැඩ බැරි කම මුතුමාල හතක් වී කඩුල්ල පැන ඒ නුඹ අත කර ලනරා නුඹ අත කර

අත කර ලනදා නුඹ අත කර දැනට අප කවුරුන්දැයි දැන සිටිමු. එහෙත් මතුවට අප කවුරුන් වේදැයි කිව හැකිද? මේ විලියම් ෂේක්ස්පියර් කවියාගේ නාට්‍යකරුවාගේ කියමනක්. දරුවන්ට තිබෙන ආදරය හැම සිඳගෙන මස සිඳගෙන ඇට සිඳගෙන ස්නායු නහර සිඳගෙන ඇට මිදුළු ඔස්සේ ගමන් කරන බව සුද්ධෝදන රජතුමා බුදු පියාණන් වහන්සේට සැලකලා ඒ සිද්ධාත් කුමාරයා සුද්ධෝදන රජුට නැති වුණා නන්ද කුමාරයා නැති වුණා ඒ වගේම රාහුල කුමරුන්ද නැති වුණා ඒ වියෝගය දරා ගන්නට බැරිවයි එසේ කීවේ. පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් විසින් සමිතා මුදුන්කොටුව සහ අතුල අධිකාරී මේ දෙපළට ලියා දුන් ගීතය බොහොම රසවත් හරවත් ගීතයක්. ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින් මේ ගීතය සංගීතවත් කළා. ඒ ගීතය දරු සෙනෙහස පිළිබඳවයි. Thank you. අද අප ජීවත් වෙන ලෝකයේ අලුත් දරු પરම්පරා තරුණ අය කුමන නමකින්ද හඳුන්වන්නේ ජෙන් ඇල්ෆා ජෙනරේෂන් ඇල්ෆා නමින් හඳුන්වනවා නාලක හේවා මද්දුමගේගේ කතාවක් මා අසා සිටියා විදුර විද්‍යාලයේදී එහිදී මේ ගැන කතා කළා මිලේනියම් දරුවෝ X generation Y generation, Z generation මේ પરම්පරා ගැන එසේ කියද්දී අලුත්ම දරුවන් තනිකරම තාක්ෂණික මෙවලම් සමග තමයි ජීවිතය ගෙනියන්නේ. ඔවුන් හරි දක්ෂයි. ඔවුන් හරි සංවේදී. ඔවුන් නිදි මරනවා. වෙලාවට කන්නේ නැහැ. ඔවුන්ගේ ආදරය කෙබඳුද? ප්‍රේමය පිළිබඳව හැඟීම් සනාතනිකයි. ප්‍රේමය පිළිබඳව ජගත් වික්‍රමසිංහ විසින් කලකට පෙර ගැයූ මේ ගීතය අප අතරින් වියෝ වූ එච්.එම්. ජයවර්ධන සංගීතවේදියාගේ නිර්මාණයක්. ඉරිදා සංග්‍රහයෙන් රස විඳින්නේ ජගත් වික්‍රමසිංහගේ මේ ගීතයයි. Thank you. සිරිමත් නන්දි සිතුරෙන් හෙවි පලා පැහැගත් කුයන් දොර බලා මාදෙස මඳක් නැවති ගියා ඔබ අතවනා සිනාකටකින් දුකයි අසිරිමත් නන් විසිතුරෙන් හෙබි පලා පැහැගත් උයන් දොර බලා මා අදස මතක් නැවති ගියා ඔබ අතවනා සිනා කටිතින් කෝල මොල කැටි ලැබ තුඩග සිටි නියඟලා මල සද රතුයි එමල සමනලයකු ඉකිලවි වසාගත් හැටි අපූරුයි අසිරිමත් නන්දි සිතුරෙන් හෙවි මලා පැහැගත් උයන් දොර බලා මාස මන්දත් නැවති ගියා ඔබ හතවනා සිනා කතකින් ඉරිදා සංග්‍රහය පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියා එවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දීර්ඝා විමර්ශනී හඳුබලයි